අපි කාලසටහන පිළිබඳව පොඩි මතක් කිරීමක් කරගත්තොත් කාගෙත් දැනගැනීම සඳහා අපි දැන් පටන් අරගත්තා පැයක පරියංක භාවනාවක් කරලා ඊට පස්සේ පුරුදු පරිදි අපි ධර්ම දේශනාවකට කල් ගන්නවා ඒකට සමහරලාට පැයකුත් නැත්නම් පැයකට වැඩි කාලයක් ගන්න ඉඩ තියෙනවා ඊට පස්සේ 11යි 20 වෙනකන් ඊතුරු කාලයේ මේ ධර්ම දේශනාව සම්බන්ධව වෙලා ලැබෙන ප්‍රමාණය හරියට කෙටි ප්‍රශ්න විචාරාත්මක නැත්නම් ඒක පිළිබඳ සමාලෝචනයක් කරලා අපි නැවත හමු වෙන්නේ 12 මාරට 11 මාර 11 20 ඉඳලා 12 මාර වෙනකන් සංඝයා වහන්සේලාගේ දානය සඳහා අනිකුත් ගිහි පින්වතුන්ගේ තේ පානයක් සඳහා වෙලා අරගෙන 12 මාර ඉඳලා දෙක විතර වෙනකන් පැයකමාරක් කාලයක් අපිට විවෘත ධර්ම සාකච්ඡාවක් සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙනවා මේක ඉතින් තමයි අපි මෙතෙක් කල් කරගෙන ගිය චාරිත්‍රය දැන් මේ මතක් කරන්නේ කාගේ එකිනෙකා කෙරෙහි පිටලා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 කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං හොඳයි පින්වත් පිරිස වෙනුවෙන් මේ වෙලාවේ සාමාන්‍ය ගන්න වටිනවා මේ අලුතෙන් ආපු යැත්තෝ ඉන්නවාද යැත්තන්ට මූලික භාවනා උපදේශ අවශ්‍යද කියලා මෙතෙක් අපි ඒක චාරිත්‍රාක් වශයෙන් කරන ගියා ඒකට මම ඒ වෙලාව මෙතේ සුළු පිරිසක් වෙනින් වෙලා ගන්න වෙනුවට ඒ ආධුනිකයෙකුට අවශ්‍ය කරන ඒ භාවනා උපදේශ සහිත පොත් අපි මුල් මිලින් ආපු යැත්තන්ට බෙදන්න සලස්සලා තියෙනවා ඊට අමතරව මම අද ඒ ධම්රවි ආයතනයට බාර දුන්නා. ඒක මේ ආධුනිකයෙකුට භාවනාවට පෙළඹෙන වෙලාවට අවශ්‍ය කරන මූලික තොරතුරු සහිත පත්‍රිකා පොත් සමහර ඒවා ඉංග්‍රීසියෙන් තියෙනවා සමහර ඒවා සිංහලෙන් තියෙනවා. ඒ අපේ ජුකිනෝන මහත්මයා හම්බෙලා මහත්මයා හම්බෙලා කතා කරුවොත් ඒ පොත් ලබා ගන්න පුළුවන් ඒක පුද්ගලික මට්ටමේ කෙරෙන්නේ මේ වෙලාවේ ඒ නිසා පොදු උපදෙස් දීමක් වෙන්නේ නැහැ. ඒ වගේම මම ධම්රවි ආයතනයට මතක් කරනවා මීත්‍රිකල නිස්සන්න මනේ මීත්‍රිකච්චු ගහිටි පොත් මේ සම්බන්ධයෙන් දෙන්න මම කිසි පැකිලීමක් නැහැ. ඒ නිසා යම් විදියකට මේ මේ භාවනා කරන්න දෙන පිරිසකගේ ඉල්ලීම පරිදි ධම්රිවි ආයතනයේ ඒ පොත් නිමිලි බෙදා දීම සඳහා පිටපත් කීපයක් තැන්පත් කරන්න පුළුවන්. අවශ්‍ය කරන පොත් තියෙනවා නම් ඒ පොත් පිළිබඳව මතක් කිරීමක් කරනවා අපිට පොත් මේ පිටපත් ප්‍රමාණයක් දෙන්න පුළුවන්. එතකොට මේ ළඟදිම මම බලාපොරොත්තු වෙන්නම් ධම්රිවි ආයතනයට ලබා දෙන්න මීතිකල නිසන්වනේ දැනට මුද්‍රණය කරලා තියෙන පොත්වල ලයිස්තුවක්. ඒව හුඟක් යවුවා ආධුනිකයන්ට එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නමුත් ඉතින් මේ ධම්රිවි ආයතනය පිළිගන්නවා නම් මේ අතන මේකට කීවර කමක් නැහැ කියලා පොත් පිටපත් ටිකක් තියන්න පුළුවන්. ඒ නිසා අපිට විනාඩි 20ක විතර කාලයක් මේ වෙලාව ඉතුරු කරගන්නවා. අර මූලික උපදේශ දීම සඳහා ගත කරන කාලේ. ඒක මේ වෙන අඩුපාඩුව නතර කරන්න තමයි මේ මුද්‍රිත පොත් ධම්රවි ආයතන ලබා දෙන්න ආරම්භයක් අදගත්තේ. ඒක සම්බන්ධයෙන් දෙපැත්තේම අදහස් අනුව ඉස්සරහට මීටත් වැඩිය පහසුකම් සලසන්න තියෙන අතේ තියෙන ප්‍රබවයන් වෙනවා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි දැන් වෙලාව 8:45යි මෙතන සිට 9:45 දක්වා කාලේ භාවනාව සඳහා ගත කිරීමද පරියන්කය සඳහා ගත කිරීම බලාපොරොත්තු වෙන්නේ. නිසා සියලුම දෙනා හොඳට තම තමන්ට ඇති වෙන්න ඉඩ ඇති වෙන පරිදි පහසු ඉරියව්වකට එන්න. ඉරියව්වකට අවිලා ඒ තමන්ගේ ඉරියව්වට හිත යොදන්න පුළුවන් තරමට පරිසර සාධක තියනවාද කියලා බලනවත් එක්ක තමන් ඉන්නේ ඉරියව්වේ සමබර භාවය පරිසරයේ නිස්සද්ද භාවය හොඳට හිතට වදින්න මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැනට හිත අරගන්න. ඒක ස්ථිරසාර වුණාට පස්සේ තමයි ඊයේ හෙට දිගේ අතන මෙතන දිගේ අනුන් વિશે පැවතිච්ච හිත මම දැන් මෙතන කියන තැනටපත් කරගෙන ඊ ගාවට තමයි අපි කල්පනා කරලා බලන්නේ ඒ තැම්පත් වෙච්ච කාය ඇතුළත ප්‍රධාන වශයෙන් කෙරෙන මේ හුස්ම ගැනීම සම්බන්ධව වඩාත්ම ප්‍රකටව ප්‍රබලව තේරෙන තැනකට හිත ඒකාග්‍ර කරගන්න. ඒ නිසා උඩුකයට හිත අවස්ථානුකූලව ප්‍රයෝජනේ සලකලා අරගෙන ඊට පස්සේ අපි ඉක්ුණාසික ආග්‍රය එහෙම නැත්නම් උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් ප්‍රධාන කර්මස්ථාන දෙකක් වශයෙන් අපි භාවනාවට බෙලෙමින් වෘත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙමු මේ කාලය තුල අපේ මුත් මේ පරිසරයට කිසිම සද්දයක් ගෝසාවක් කලබලයක් නොවේවා පරිසරයනොත් අපිට කිසිම සද්දයක් ගෝසාවක් කලබලයක් නොවේවා මේ ගත කරන පැය බොහෝ කෙනෙකුගේ හිත tempat කිරීමට ගත කරන්නේ මේ කාලය අපිට අපි හිතුව පැතුව පරිදි භාවනා කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු